මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනයේ අධික්‍රිය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරය අනෙකුත් සියලුම යෝගාවචර පිළිසෙමින් අවසරයි. සතිපතා නිතිපතා පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවට පසුගිය වාර කීපයකදීම මාතෘකා කරගන්න යෙදුනේ කල්යාණ මිත්‍රයෙකු සත්වියේතු ගුණාංග පන්ති කීපයක්. සූත්‍රාන්ත කොටස් ආශ්‍රය කරමින් සූත්‍ර දෙකකට අනුව දේශනා කරලා අවසානයේ විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයෙකු තුළ වැඩෙන ගුණාංග 8ක් ප්‍රස්තුත කරගෙන පසුගිය දේශන ආසන්න පසුගිය කාලේ දේශන කරත්වා. ඒ ගුණ වශයෙන් සද්ධාව, සීලවන්ත භාවය, බෞද්ධ භාවය, ත්‍යාගවන්ත භාවය, වීර්යවන්තකම සතිමත් භාවය සමාධිය ඇතිකම සහ ප්‍රඥාවන්ත භාවය කියන මේ ගුණාංග අට යෝගාවචරයක විසින් කල්යාණ මිත්‍රයා තුල නැත්නම් කල්යාණ මිත්‍රයෙකු සෙවීමේදී කල්යාණ මිත්‍රයා තුල සිටිය යුතු ගුණ වශයෙන් කලින් පෙර ආතුවම දැනගෙන තියෙනවා. ඒක දැනගෙන තිබුණොත් ඒ ගුණ අනුව තමන් කල්යාණ මිත්‍රයා සමග ආශ්‍රය පවත්වන වෙලාවේදී ඒ ಗುಣගරුක භාවය කල්යාණ මිත්‍යා තුළ නැවත නැවත දකිනවනම් මහත් ආනිසංස රාශියක් සිද්ධ වෙන නිසායි තථාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේ තමන් වහන්සේගේ සියල්ල දක්නා සියල්ල දන්නා ඒ සබලතා ඥානයේ මේ ಗುಣ අට පෙරලා වෙන් කරලා අප වෙනුවෙන් දක්වලා තියෙනවා. ඒ නිසා යෝගාවතර ජීවිතයක එහෙම නැත්නම් මේ කෙලෙස් කපාගෙන යන අමර ගමනේදී ඒකාන්තයෙන්ම අපි කල්යාණ මිත්‍ර ඇසුර ලැබිය යුතුයි වාසනා කළ යුතුයි ඒ වාසනාවන්ත කල්යාණ මිත්‍රයා තුළ තිබිය යුතු අංග සාමාන්‍ය දිහි ලෝකේ එහෙම නැත්නම් ගේහසිත ප්‍රේමයෙන් කාම ආසාවල් තුළ හැසිරෙන හිතකට මේ මේයි හිතා ගන්න අමාරුයි ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් විසින්ම ඒ ಗುಣ ආධුනික යෝගාවචරයට කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ඒ යෝගාවචරය ඒ ಗುಣ ධර්ම තමයි නුවණින් සලකලා බලලා හොඳයි මේක Tamanටත් අනුන්ටත් හිතසුව කෙර දෙන ಗುಣ ධර්ම රාශියක් මෙවැනි ಗುಣ ධර්ම සහිත පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයෙක් කියලා වටහා ගත්තොත් මේ ಗುಣ අනුවේ කල්යාණ මිත්‍රත්ව තෝරන්න දක්ෂ වෙනවා. එහෙම නැති වුණොත් බොහෝ දෙනා අපි කලින් දවසක් මතක් කරගත්ත විදිය රූප ප්‍රමාණ වශයෙන් එහෙම නැත්නම් කිත්ති ප්‍රමාණ වශයෙන් දුක ප්‍රමාණ වශයෙන් පිළිසුමයි. රූපේ ලස්සන නිසා, කටහඬ හොඳ නිසා කල්යාණ මිත්‍රය කියලා හිතනවා. දුක ප්‍රමාණ වශයෙන් ගන්නවා කල්යාණ මිත්‍රය තාම දෘඪ ප්‍රතිපatti රකින්න නිසායි කියලා කල්යාණ මිත්‍රය තෝරනවා. එහෙම නැත්නම් කිත්ති ප්‍රමාණ වශයෙන් කල්යාණ මිත්‍රය කොච්චර රකේ ලෝකේ ජනප්‍රිය බොහෝ දෙනා අසුරු කරන අස්තද කියලා වෙනවා. මේ ප්‍රමාණ තමයි ලෝකේ වැඩ. නමුත් ධර්ම ප්‍රමාණ අනුව තමගේ කල්යාණ මිත්‍රයා තෝරන්න නම් මේ ධර්ම ප්‍රමාණයේ දැනෙන්න තියෙනවා. ඒක මේ ගිහි ලෝකේ එහෙම නැත්නම් බොහෝ සංසර්ග සහිතව ගත කරන කෙනා හිතා ගන්න අමාරුයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍යා පිළිබඳව ධර්මානුකූල ප්‍රමාණ කිරීමක් මේ ගුණ ධර්ම හොවා දැකීමේ මහා කරුණාවෙන් ඉදිරිපත් කළා කියලා. එයිනොත් සද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, වීර්යය කියන අංග අපි සාකච්ඡා කරා. මේ වීර්යයේ අපි තේරුම් අරගත්තා විවිධ මාර්ග. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කිය පටන් ගන්න වීර්ය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා කරනකොට වැඩි යන හැටි අපි දැන් සාකච්ඡා කරන්න තියෙනවා. මේ වාගේම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු නැත්නම් ආරද්ධ විදිය ආදී වශයෙන් විවිධ වීර්ය වර්ග සඳහන් වීම හොඳට පැහැදිලි වෙනවා මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ අවසරවල සත්‍ය දෝ බෝධිපාක්ෂික ධර්මවල මේ චෛසික කීපයක් කීප අවස්ථාවක යෙදෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ මොකද මේ බෝධිය පිණිස නැමී සිට ගන්නා වූ ධර්ම එක කෘත්‍යයක් එකවරකට කෙරුවට සම්පූර්ණ ගමන හමාර වෙන්නේ නැහැ. මේ වීර්ය වගේ ධර්ම නව පොලක නව කෘත්‍යයක් සිදු කරනවා. ඒ නිසා යෝගාවචරය හොඳට විස්තරයතුව දැනගන්න ඕනේ. ඒක සාමාන්‍ය යෝගාවචර ජීවිතයක පටන් ගන්නම ජීවන වීම අවසන් කිරීම කියන මේ අවස්ථාත් එක්ක සංසන්දනය කරලා බලනකොට ආරම්භ ධාතුව කියලා කියන්නේ යෝගාවචරය මේ ලෝක සතිපත්තහන භාවනාව කියලා දෙයක් තියෙනවය. එහෙම නැත්නම් මේ සමථ විපස්සනා භාවනා මාර්ගයේ මේ ලෝකයේ අත්තා වූ යම් තාක් දුක් වලින් මිදීමක් ගන්න පුළුවන් ය. ඒ මිදෙන මාර්ගය මේකය. ඒක මේ විදිහට කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්මා අනුපස්සනාව වශයෙන් පවතිනවය. එය හැසිරෙනකොට සත්තානං විසුද්ධිය ආදී ආනිසංස පවතිනවාය කියලා. යම් කිසි කල්යාණ මිත්‍රයෙකුගේ ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකදී එහෙම නැත්නම් පොතක් පතක් කියවකට දැනගන්න. මේ දැන ගැනීම නිසා මෙතුආකල් මේ කාම ලෝකයේ සැප හොයපු හිත මේ විදර්ශනා භාවනාවකින් සතිපට්ඨාන භාවනාවකින් දෙන්න පුළුවන් ආධ්‍යාත්මික සැපය පිළිබඳව අලුතෙන්ම දැනගන්න. කණිවිඩය ලබනවා. මේ පණිවිඩය ලැබෙනකොට පින්වත්ට මේ පණිවිඩයේ විශේෂයක් වැටහෙනවා. කාම ලෝකෙ මෙතුවා කල අවුරුදු 10ක් වේවා 20ක් වේවා 30ක් වේවා 40ක් වේවා තමන් හොයන තාකල් හිව්වේ මේ සැප හොයන හැටි සතුට හොයන හැටි නමුත් ඒවා හරිය අවස්ථා නැතුව නෙවෙයි නමුත් හරි නොවන අවස්ථා වැඩි හරියන අවස්ථාව සඳහා ගන්න තියෙන වෙහෙස වැඩි නමුත් මේ වෙනුවට ආධ්‍යාත්මික ලෝකයෙන් ලැබෙන පණිවිඩය තමයි සතිපට්ඨාන භාවනාව තුළින් මේ සියලු දුක් විවාදමන මාර්ගයක් කියනවාය. ඒක සමත විදර්ශනා වාසයෙන් කියනවාය. සතිය වැඩිීමේ තියෙන්නේ කියලා දැනගත්තාම අන්න පින් ඇති කෙනාට මේක හොයලා බලන්න හිතෙනවා. මේක තමයි ආරම්භ ධාතුව. මෙතෙක් කරපු හිතිවිලි, මෙතෙක් කරපු ක්‍රම, මෙතෙක් තිබුණු උපක්‍රම ණය ක්‍රම සියල්ලම වෙනකොට අලුතෙන් ණය ක්‍රමයක් හමු වීම තමයි ආරම්භ ධාතුව. මේ නිසා කුසල් ඇති කෙනාට පාරමිතා ඇති කෙනාට විශේෂයෙන් මේ ගැන කල්පනා වෙන්න පටන් අරගත්තාම ඒක දෙන වැඩි පුරපයනවා. මොකද්ද මේ සතිය පිටවනවා කියලා කියන්නේ? මොකද්ද සතිපට්ඨානය කියලා කියන්නේ? මොකද්ද සමතය කියන්නේ? මොකද්ද විපස්සනාව කියන්නේ කියලා නැවත නැවතත් හොයනකොට ඔන්න Tamanට ඒ පිළිබඳව විශේෂණය කර ඇත්තා වූ කල්යාණ මිත්‍රව දැක ගන්න ලැබෙනවා. ඒ දැක ගන්න ලැබිච්චාම අර කලින් අහලා ආරම්භ ධාතු වශයෙන් අහලා මේ ගුණාගුණ ආනිසංශ තේරුම් ගත්ත කෙනාට හිතෙනවා මේ සඳහා නික්මෙලා මේකටම කරලා බලන්න ඕනේ කියලා. මෙන්න මේ ඒ වෙනුවටම කැප වෙලා ඒ වෙනුවටම කාලය සම්පූර්ණයෙන්ම යොදලා ඒත ගමන් කිරීමට කියනවා නික්කම ධාතු කියලා. දැන් මේතර මේ රසලා ඉන්න පිළිස සියලු දෙනාටම පෞද්ගලිකව තමන්ගේ මාධ්‍යකයේ වශයෙන් කල්පනා කර ගන්න පුළුවන් මේ අවස්ථාව. මුලින්ම කොහොමද අපිට මේ ජීවිතයේදී මේ ධර්මය ප්‍රතිපත්තාන ක්‍රමය හිතට වැටුනේ අහුනේ ඒ අනුව අපිට කුසල ඡන්දේ පහළ වෙච්ච හැටි. එතෙන් පටන් තමන්ගේ තිබුණු දක්ෂකම් යොදමින් මේ සඳහාම කාලය වෙන් කර ගන්න ඕනේ කියලා නිකම ධාතුවටපත් වෙනවා. ඒ නිකම ධාතුවටපත් වෙච්චම ඒ කල්යාණ මිත්‍යන් විසින් මේ ඉදිරියට පැමිණිලා කර්මස්ථාන ඉල්ලන කෙනාට කරුණාවේ මූල කර්මස්ථානය කියලා දෙනවා. කියලා දුන්නාම විපස්සනා සුද්ධ විපස්සනා භාවනා කරන යත්තුන මේ පින්වීම හැකීම කරයි. එහෙම නැත්නම් සමත කරන යත්තෝ ආනාපාන එහෙම නැත්නම් සමසතුලික කර්මස්ථාන එහෙම නැත්නම් ආනාපාන යන විපස්සනා මොනම ක්‍රමයකට හෝ මූල කර්මස්ථානේ හඳුලා දෙනවා. මේ හඳුලා දුන්නාට පස්සේ අර විශාල ආරම්භක වැඩ පිළිවෙලක් ඇතුව නික්මිච්ච මේ යෝගාවචරය දැන් මේ මූල කර්මස්ථානේ පරිකර්ම කරන්න පටන් ගන්නවා. පරිකර්ම කරන්න පටන් අර ගන්නකොට වැටෙනවා තමන් ගිහි ලෝකේ අධ්‍යාපනයක් කරනකොට, ව්‍යාපාරයක් කරනකොට, එහෙම නැත්නම් වෙනයන් ගොවිතැන් කටයුත්තක් කරනකොට මේ ව්‍යාපාරي සාර්ථක වෙන්න සෑහෙන වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ ව්‍යාපාරයේ යෙදෙන ඇත්තන්ගෙම දැනුගත්තා වූ විශේෂ ඥාන අවශ්‍ය කරනවා. එහෙම නැත්නම් මේ ව්‍යාපාරي සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යෝගාවචරය මේ විදිහට නික්ම ධාතුවේ තමන්ගේ කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරම්පරාව අමතක කරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ධනය අමතක කරලා මේ මූල කර්මස්ථානයේ හිත යොදනකොට හිතුව විද්‍යට නෙවෙයි නොහිතූ තාලෙට මූල කර්මස්ථානයේ වැඩිීමේදී දුෂ්කරතා පහළ වෙන්න පටන් ගන්නවා. වාඩි වෙලා හිත යොදාගෙන ඉන්නවයි කියන එක කල්පනා කරනකොට නම් හිතෙන්නේ මට පුළුවන් මේ පැයක් දෙකක් කියලා. නමුත් වාඩි වෙනකොට වැටෙනවා, හසනවා, වේදනා මත වෙනවා, පිටිවිලි පහළ වෙනවා, සත්තුන්ගේ ශබ්ද ඇහෙනවා, රූප පේනවා. මේ නිසා විවිධ පැති වලින් මේකට බාධා වෙනවා. ඒ නිසා මේ නික්කම ධාතුව කියන අවස්ථාවේ වීර්ය අර ආරම්භ ධාතුවේ අවස්ථාවට වැඩිය බොහෝම ප්‍රකටයි බොහෝ ප්‍රබලයි එහෙම නොවුනොත් භාවනා වැඩපිළිවෙල අතරමඟ වැටෙනවා කුංචි සබ්දයක් කුටිබෝතාවක් සතෙක් එහෙම නැත්නම් කැසිල්ලක් ආපු වෙලාවක වාරයක් වාරයක් පාස මූල කර්මස්ථානයේ බිම කියනවනම් භාවනා වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා වීර්ය මුල්ම අවස්ථාවේ ආරම්භ ධාතුව කියලා කිව්වට පසු වෙනකොට මේ විදිහට නික්කම නික්කම ධාතුවට වෙනකොට මට්ටම මෝරනවා. මෝරන මෝරන යෝගාවචරය මේ වීර්යයේ මැද අවස්ථාව තේරුම් ගන්න. තේරුම් ගන්නකොට කලාතුරකින් සමහර යෝගාවචරයේදී මේ ධර්ම රසය වැටෙන්න පටන් ගන්නවා. ධර්ම රසයේ වැටෙනකොට නම් තමන්ටම ගැම්ම එනවා මේ කරපු දේ මොන්න තරම් වීර්යයක් යෙදුවත් මොන තරම් වෙහෙසක් තරන්ට වුණත් බොහෝ පිට මන්දෝත්සහය කරන සුළු වුණත් මේක දිගේ යන්න ඕනේ කියලා එන පරක්කම වීර්යයකට පරාක්‍රම වීර්යයකට හිත නමිනවා. මේ විදිහට වීර්යයේ මට්ටම් තුනක් අපි එදත් සාකච්ඡා කරා විවිධ පැති වලින් අපිට දැක බලා ගන්න පුළුවන් මේක බන අහන පමණක් නැත්තන්ට වඩා භාවනා කරන නැත්තන්ට සජීවී විදිහට වැටෙනවා. ඉස්ලාම සතිපට්ඨාන ගැන අහනකොට හිතේ පහළ වෙන වීර්ය මදි විහිදෙන්නේ ඉක්මනට පූර්ව කාල භාවනාවට යන්න හිල කමඨානක් ගන්න. ඒ කමඨාන ගන්නකොට තියෙන වීර්ය මදි කමඨාන සම්පූර්ණ කරගන්න. මේ විදිහට වීර්ය මට්ටම් කීපයක් තියෙනවා. මේ විදිහට මේ වීර්ය දියුණු වීම දියුණු වෙලා ගිහිලා නික්‍රම ධාතුවේ පරක්‍රම ධාතුවකට වැඩෙනකොට ප්‍රධාන වශයෙන්ම වීර්ය කිරීම නිසා යෝගාවචරයට අස්පනා පිට එහෙම නැතිනම් තමා වශයෙන්ම වර්තමාන වශයෙන්ම දැක ගන්න පුළුවන් ලකුණ තමයි සත්‍ය පිළිතිය. මේ නිසා Taman කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා නම් නිතරම දැනගන්න ඕනේ මේ කල්යාණ මිත්‍යා තුල සද්ධාව තියෙන්න ඕනේ. සීලය පවතින්න ඕනේ. සුතය බහුසුත භාවයේ තියෙන්න ඕනේ. ත්‍යාග සම්පන්න භාවයේ තියෙන්න ඕනේ වීර්යවන්තකම තියෙන්න ඕනේ. මේ වීර්යවන්තකම මොකටද තියෙන්නේ? දවසින් දවස වෙනස් වෙනස් ආකාරවලින් ඉදිරියට පැමිණෙනා වූ බාධක, කංකටොළු, දුෂ්කරතා අතරමැද සතිය පවත්වා ඒ නිසා තමන්ගේ කල්යාණ මිත්‍යා තුළ මේ අංග පවතිනවා නම් ආධුනික යෝගාවචරයෙකුට ඉන්නේ වෙන කල්යාණ මිත්‍යෙක් ආශ්‍රය එවැනි කෙනෙක්ගේ පිහිට පැතීම මහත්ඵල මහානිසංස සිද්ධ වෙනවා. ඒ නිසා ඊගාව ගුණේ වශයෙන් සඳහන් කරන්න තියෙන කල්යාණ මිත්‍යා තුළ ඇත්තා වූ සතිය පිළිබඳව යෝගාවචරයාගේ අවබෝධය. ඒ නිසා සතිය අපි මේක වඩා ගැඹුරින් නැත්නම් සවිස්තරව තේරුම් ගන්න ඕනේ. මේ සතිය කියන එකට කියන්න පුළුවන් පරියාය වචන වශයෙන් අප්‍රමාදීකම. නැත්නම් වර්තමාන මොහොතේ ඇත්තව සජීවීභාවය. එහෙම නැත්නම් දේවල් අමතක නොවිල සිහිය පවතින ස්වરૂපය කියන්නේ. මේ තමයි සතිය එක මූලක. තවත් පැත්තකින් කියනවා නම් යම් කිසි කෙනෙක් සතිමත් නම් ඔහුට ඉබේම ආරක්ෂාව සැලසෙනවා. දෝෂය කියලා කියන්නේ මහා විප්‍රමදයක්. කෙලෙස් වලින් කෙලෙසිච්ච දෙයක්. නමුත් සත්‍යමත් පුද්ගලයා මේ විසම ලෝකේ සමහිතේ පවත්වනවා. අනාරක්ෂිත ලෝකේ ආරක්ෂක විග්‍රහකට ගන්නවා. මෙන්න මේ ලකුණු සතිය තුල පවතිනවා. ඒ නිසා සතිය කියලා කියන්නේ වර්තමාන මොහොතට සජීව භාවය, අවදි භාවය, සිහිමත්ව ගත කරන ස්වરૂපය. එහෙම යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතේ අවදියෙන් ගත කරනවා නම් සිහිවත්ව සතිමත්ව සජීවීව ගත කරනවා නම් ඒ පුද්ගලයාට කොච්චර වටපිටාව කෙලස් තිබුණත් ඒ කෙලස් වලින් ආතුර වෙන තත්ත්වයේ යටපත් වෙන තත්ත්වයේ මොසපත් වෙන තත්ත්වය ආදී. මේ නිසා මේ සතිය පිළිබඳව යෝගාවචරය තමන් වශයෙන්ම දන්නවා නම් තමන් වශයෙන් ටිකක් අහලා තියෙනවනම් ටිකක් උත්සාහ කරලා තියෙනවනම් අන්නේ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ සතිය පරතරතම වඩපු එහෙම නැත්නම් විපස්සු මට්ටමක වඩස්කෙනා කවුද නොවඩස්කෙනා කවුද කියලා තේරුම් ගන්න පුළුවන් මේ සතිය හුඟා ඉස්පත් ඉස්පිත මට්ටමක හොඳට තහවුරු වෙන මට්ටමකට වඩපු කෙනෙක් වෙන්න ඕන තමයි ගුරුවරය නැත්නම් තමන් ආශ්‍රය කරන සබ්බඥාන විභාවය මේ නිසා යෝගාවචරය මේ සතිය ඉතාමත්ව හඳුන්වා දෙන මට්ටමේ මේ සාකච්ඡා කරන මැදින් ඉඳලා තමන් තුළ තහවුරු වෙන ආකාරය ඒක දිනේ පවුන වෙන ආකාරය පිළිබඳව දැනගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය මේ භාවනාව පුරාම පැතිරිච්ච දෙයක්. සතිපත්ථාන කිව්වත් සති කියන වචනේ කියනවා. ආනාපාන සති කිව්වත් සති කියන වචනේ කියනවා. බුද්ධ ආනුස්සති ආදී වශයෙන් අනුස්සති 10ම මේ සතිය පවතිනවා. ඒ නිසා මූල කර්මස්ථානයක් අපි අර කලින් ගත්ත විදිහට ආනාපානෙ හෝ වේවා එහෙම නැත්නම් දින්දීම හැකලින් හෝ වේවා ඒ අරමුණේ මතුවෙන මොහොතේදීම ඒ අරමුණ දැනගන්නා තුරු භාවයේ සතියේ කලකුණ හොඳට සක්මන් කරලා පූරක්කෙත් යමාර කරලා ආන්ගේ ආසනේ හොඳට සාමාන්‍ය වාතාවරණයේ තියෙන සාමාන්‍ය ආලෝකයේ තියෙන තැනක වාඩි වෙලා තමන්ගේ කාය ඉරියව්ව වශයෙන් හිතින් බලලා හිත මූල කර්මස්ථානයේ යොද කරන යෝගාවචරය යොදවන යෝගාවචරය මේ මූල කර්මස්ථානයේ ස්වභාවයෙන්ම ඇති වෙන නැති වෙන ස්වરૂපෙට හිත යොදලා ඒ හිත යොදනකොට සතිය පිහිටනවා නම් සතිය අරමුණත් එක්ක යනවා නම් මතුවෙන මතුවෙන වාරයක් ආසායේ අරමුණ વિશે නැවුම් විදිහට ඒ දිහා බලන ගතිය ඒ විදිහට ඒකට අවදි ගතිය යෝග අවතරට වැටෙනවා. යම් වෙලාවක Tamanට වැටෙනවා නම් Taman වාඩි වෙලා පරියන්කේ වශයෙන් ඇස් දෙක වහගෙන හිටියට හිත පිට ගිහිලා. ජීතර දෙයක් හෝ අතීත දෙයක් හෝ අනාගත දෙයක් හෝ සැලසුම් කරනවා. එහෙම වෙලාවට හොඳට වැටෙනවා Taman අදිස්ථාන කරගත්ත කර්යාල මිත්‍යාවෙන් පවරලඳ මූල කර්මස්ථානයේ හිත පවතින්නේ නැහැ. ඒ හිත පිට ගිහිල්ලා විවිධ දේවල් ආශ්‍රය කරනවා. ඒකවල තමයි දන්නවා මෙන්න සති නැති අවස්ථාව. මේ විදිහට යම් වෙලාවක මූල කර්මස්ථානයේ හිතතට හිත ගියා නම් ඒ හිතට ආරසාවක් නැහැ. ඒ හිත ආශ්‍රය කරන්නේ රාග අරමුණක්ද නැත්නම් අරමුණෙන් රාගය උපද්දවනවද? ආශ්‍රය කරන අරමුණ නිසා ද්වේෂය පහළ වෙනවද? අරමුණ මොකද්ද? බැලිය යුත්තේ මොකද්ද කියන හිතේ කලබල භාවය පවතිනවා. මොකද බැලිය යුත්ත නම් මේ අවස්ථාවේදී තමගේ මූල කර්මස්ථානය. නමුත් හිත ආය මේ විදිහට දැන්පත් වෙලා තිබුණත් හිත ආශ්‍රය කරන්නේ මොකද්ද වෙන දෙයක්. සම්පූර්ණ සම්මෝසාවක් පටලැවිල්ලක් මෝහයක්. මෙන්න මේ ගති පවතිනවා. මේ නිසා යෝග අවතරය මේ සතිය වඩනකොට වඩනකොට මේ සතිය පිළිබඳව කරුණු ඇහෙන්න සලස්වන්න ඕන. වෙන විදිහට කියනවා නම් Taman අත්දැකීම් ටික ටික ටික ටික වඩනකොට මූල ධර්මයේ න්‍යාය ධර්මයේ ඒ චිත්තට මුසු කරන්න ඕන. එතකොට තමයි අත්දැකීමත් න්‍යාය ධර්මත් සමබර වෙලා මේ සතියට හොඳ සෞඛ්‍ය සම්පන්න වැඩෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා හුඟක් පොත්පත්වල මේ සතිය විස්තර කරනකොට ඒක විවිධ ආකාරයෙන් ඒකේ ලක්ෂණ මේ වය රස යමේකය ඒන් උපදවන නිපන්දේ මේකය ඒකට හේතු කරුණු වෙන මේ මේ වය කියලා මේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන වශයෙන් විස්තර කරනවා. ඒකත් ප්‍රායෝගික පැත්තෙන් යෝගාවචරයට බොහොම හිතාගාරයි. මේ විදිහට පොත්පත්වල දක්වන විදිහට සතියේ ලක්ෂණය නැත්නම් සතිය තියෙනවද සතිය නැද්ද කියලා දැනගන්න ලකුණු පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ සති. යන්න වෙලාවක හිතේ සතිය පවතිනවා නම් ඒ සතිමත් හිතේ අරමුණ මත ලුහුටා යamak නැහැ. අරමුණ මත පාවිවි පවතින ගතියක් නැහැ. ඒ වෙනුවට අරමුණේ ඉඳා බහින ගතියක් තියෙනවා. අරමුණ විනිවිදන ගතියක් තියෙනවා. විලාපන ලක්ෂණ කියලා කියනවා අපි සිංහලට මේක හරවගෙන කියනවා කොලාපයින ගතිය කියලා. අපි දන්නවා පොරොප්ප කෑල්ලක් හරි එහෙම නැත්නම් දී කෑල්ලක් හරි මොනතරම් වේගයෙන් වතුරට දමලා ගැසුවත් ඒ දමන වේගය මිසක්වත් ඒ අර ඒ වස්තුව වතුර විනිවිද යන්නේ නැහැ. ඒ කොලාපයින. ඒ උඩ යනවා පහළ යනවා උඩ යනවා පහළ යනවා එන ඕනම හුලඟකට එහෙට පාවෙනවා මෙහෙට පාවෙනවා. මේකට කියනවා කොලාපයින ගතිය. උපමාවක් පෙන්වන මේ වගේ පොරොප්ප කෑල්ලක් එහෙම නැත්නම් වේලිච්ච ලබු කට්ටක්. වතුරට දාපුවාම ඒකව දාවත් ගිලෙන්නේ නැහැ. සතිය නැති හිතේ ස්වરૂපය එහෙම තමයි. මොනම අරමුණක් ඉදිරියට ආවත් ඒක මතු පිටින් අරමුණේ සාමාන්‍ය රස බලන මිසක් අරමුණේ කිනා වහින ගතියක් නැහැ. ඒක නිසා සතියේ ලක්ෂණ විදිහට පෙන්වන්නේ අතිලාපන ලක්ෂණ. කොලාපනින ගතියක් නැහැ. හරියට ජලයට ගලක් දැම්මා වගේ. ඒ දාපු තැනම කිරා ගන්නවා. ඒ ගල ආයේ එහෙමේ පාවිල්ලකුත් නැහැ, වටපිට බැලිල්ලකුත් නැහැ. යම් කිසි තැනකදී වතුර පුෂ්ටියට හැපුණේ එතනම කිඳා ගන්නවා. අන්න ඒ වගේ තමයි සතිය පිළිහියාට පස්සේ හිත මොනම අරමුණ මත උනා. මුලින්ම නම් යෝගාවචරය තමයි ලැබෙන මූල කර්මස්ථානය අනුව සතිය පිහිටවනවා. එතකොට පින්බෙන අවස්ථාවේදී නම් පිම්බීම ඇති වෙනකොටම යෝගාවචර හිත යොදවනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා ආනාපානේ නම් ආනි අවස්ථාවේදී ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා හිත යොදනවා මානසිකාර්ය පවත්නවා එතකොටම ඒ අරමුණේ හිත දැස හිත විනිවිද යනවා හිඳා බහිනවා මෙන්න මේ ගතිය තමයි සතිය ඇති වෙලාවේ ලක්ෂණය එනිසා තේරුම් අරගන්න ඕනේ භාවනා කරනකොට අරමුණෙන් අරමුණට ලුහුටා යන ගතිය මතුව පිට පාවෙවි පොළාපයින් ගතිය තියෙනවනම් ඒ සතිය නැති අවස්ථාව යම් වෙලාවක අරමුණේ සිඳා බහින ගතිය විනිවිද යන ගතිය තියෙනවනම් ඒකට කියනවා සතිය ලක්ෂණය කියලා. ඒ නිසා අපිලාපන ලක්ෂණ සතිය කිය සතියේ හැද ලකුණු පෙන්වලා තියෙනවා. මේ වගේම තමයි අසම්මෝස රස. ඉදිරියට මේ ඉදිරිපත් වෙන පින්බීම තියෙද්දි වෙන දේවල් ඒක අමතක කරලා වෙන දේවල් පිළිබඳව හිත දුවනවා. අතීතයේ දිහා දුවනවා, අනාගතයේ දිහා දුවනවා, තමගේ ගෙදර දිහා දුවනවා, බාහිරේ දුවනවා. මේ නිසා ඉදිරියේ ඇති දේ වැටහෙන්නේ නැහැ. නැත්තම් කල යුක්ත වෙන්නේ නැහැ. නොකල යුක්තට හිත යනවා. මේක සම්මෝසාව වශයෙන් සඳහන් කරනවා. සම්මෝසාව කියලා කියන්නේ මුලාසෝරූපේ. සතිය යම් කිසි වෙලාවක හිතේ වැඩ කරනවා නම් අසම්මෝස භාවයේ පවතිනවා. මේ පිම්බීමය මේ හැකිලීමය මේ ආන ආන අවස්ථාවේ ආණේ අවස්ථාව හුස්ම ගන්න අවස්ථාවේ හුස්ම පිට කරන අවස්ථාවේ කියලා අරමුණ ඉතාම සමීපව පළු දෙකකට කැඩලා පෙන්නුවත් පිම්බීමක් හැකිලීමක් වශයෙන් උතරේ චලන ආනාපානේ වශයෙන් හුස්ම රැක කැඩුනත් සතිය පිහිටි හිතට මේ පිම්බීම හැකිලීම දෙකේ කලවමක් කවදාකවත් වෙන්නේ නැහැ හුස්ම ගන්න වෙලාවයි හුස්ම පිට කරන වෙලාවයි අතර සියුම් උනත් කවදාකවත් මේ ගන්න වෙලාවේදී පිට කරනවදෝ කියලා සැක පහළ වෙන්නේ. සම්මෝසාවක් පහළ වෙන්නේ නැහැ. ඍජුවම Taman දන්නවා සියුම් උනත් මෙන්න මේ සිදු වෙන්නේ මෙන්න මේකයි කියලා. ඒක තමයි කෘත්‍යය. සතිය විසින් කරලා දෙන්නේ සම්මෝස භාවයක් ඇති කරන්නේ. සති සම්මෝසාව කියලා කියන්නේ අරමුණ මෙනෙහි කරන එක අමතක කරනවා. අමතක කළ වෙන දෙයකට හිතයක්. භාවනා කරන යෝගාවචරය මේ අවස්ථා දෙකම සම්මෝස අවස්ථාවත් අසම්මෝස අවස්ථාවත් මුල් කාලේ බොහෝම ආශ්‍රය කරනවා. මේ නිසා මුල් අවස්ථාවේදී භාවනා බොහෝ දුෂ්කරයි. ඒ මොකද හිත කොච්චර සූදානම් කරලා ඒ අරමුණ මත තැන්පත් කරන්න ගියත් අර හිත මෙතුආකල් අයාලේ දුවපොයොද්ද නිසා විවිධ අරමුණු ගිහි දුවයි කියනවා. ලොකුමාවක් වශයෙන් කියනවා දුවන අශ්වයේ පිට උඩ අලු කූල් ගෙඩියක් තැන්පත් කරන්න හදනවා වගේ. හොඳටම Taman දන්නවා ආනිසංස ධනකයි මේ අරමුණේම ආශ්‍රය කරන එක. නමුත් ඒ හිතවිල්ලවත් ඇති හිත අරමුණෙන් පණින. මේ නිසා මුල් අවස්ථාවේදී සතිය පිහිටවනකොට හොඳට වැටෙනවා මේ සම්මෝෂ භාවයත් අසම්මෝෂ භාවයත්. අසම්මෝෂ භාවය තමයි සතියේ ලකුණ. ඉදිරිය යටි දේ කොච්චර සියුම්ුණත් ඒ පිළිබඳව ප්‍රශ්ලාවිලක් නෑ අමතක කරන සුළු භාවයක් නෑ. මේකෙන් කෙරුවට මොකක්ද ඇති ප්‍රයෝජනේ කියලා ඊට වැඩි වටිනා දේවල් ඉතිහාසය ගැන කල්පනා කරන එක හොඳයි භූගෝලය ගැන කල්පනා කරන එකයි විද්‍යාව ගැන කල්පනා කරන එක හොඳයි කියලා ආදී වශයෙන් අරමුණ තිබියදී වෙන දේවල් વિશે හිත යෙදවීමක් නැහැ මේ අසම්මෝත භාවය නිසා මේකත් යෝගාවචර දැනගන්න ඕනේ ඊගාවට ලක්ෂණ රස පච්චුපට්ඨාන ප්‍රතිපත්තානේ වශයෙන් සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මේ තරම් දුෂ්කරයි සතිය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ගොඩක් ව්‍යායාම කරන්න ඕනේ, වරදින්න ඕනේ. එතකොට තමයි සතිය පිහිටවන්නේ. එතකොට මොකද්ද ලැබෙන ලාභය? නැත්නම් සතිය පිහිටෙව්වොත් අස්පනා අපිට වර්තමාන වශයෙන්ම ලැබෙන ලාභය මොකක්ද? තමන්ගේ අරමුණේ මූණට මූණ දා හිටින අවස්ථාවක් පහු වෙනවා ලක් වෙනවා යෝගාවචර දැනෙනවා සතිය පිහිටෙවුවා අපි දාන්නවා අසතිමත්ව ගත කරනකොට අපි ඇහෙන් රූප පේනවා ඒ ක්ෂණයටම පස්සේ වගේ ඔන්න සාධ්‍යයක් ඇහෙනවා ඊට පස්සේ නාසයෙන් ආග්‍රහණයක් දැනෙනවා දිවෙන් රසයක් ගන්නවා ශරීරයෙන් ස්පර්ශයක් ගන්නවා හිතට හිතවිල්ලක් ආවා මේ හයෙන් කොයි තැනක කටයුත්ත වෙනවද කියලා දන්න කෙනෙක් නැහැ මේ ලෝකේ. අපි කියනවා මගේ මේ ශරීරය, මගේ මේ ඇහැ, මගේ මේ කන, මගේ මේ නාසය කියලා. නමුත් හොඳට සැලකිල්ලෙන් බලා හිටියොත් වැටෙනවා මේ හය පුරා මේ හිත මොනේ තරම් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතිනවාද කියලා. කිසිම කෙනෙකුට මේකේ පාලනයක් නැහැ. මේ නිසා යෝගාවචරය කර්මස්ථානාචාර්යවරයා මතක් කරනවා ඔය ඇස් දෙක වහලා හද්ද නැති තැනකට යන්න. ගඳ සුවඳ නැති තැනකට යන්න. දිවෙන් රස බැලීමක් කරන්න එපා. ශරීරය හොලවන්නවත් එපා. මේ කරලා නිතරම අනෝ අනිවාර්යම පහළ වෙන්න ආව මේ පින්වීමට හැකිලීමට කියන නැත්නම් හුස්ම වැටීමට කියන දෙයට හිත යොදවගෙන ඉන්නේ කියලා. මේ හිත යොදවාගෙන ඉඳ කිව්වහම අන්න හරියට මේ හිත එහිම රඳවා තබා ගැනීම දුවන අස්වැක් පිට කූලක් තැන්පත් කරනවා බොහොම දුෂ්කරයි. හිතිනේ රූප දිගේ, ශබ්ද දිගේ, රස දිගේ, ගන්ධ දිගේ හිත පුරුදු තාලයට වල්වදිනවා. මේ නිසා තමන්ට කළ යුතු අරමුණට මුහුණ දාලා හිටින්නේ පච්චාභිමුඛ භාවය කියලා කියනවා මේකට. ප්‍රත්‍යයට ආභිමුඛ භාවය. නමුත් යෝගාවචරය වීර්ය කරනකොට කරනකොට මගේ කල්යාණ මිත්‍යයන් ප්‍රධාන වශයෙන්ම තථාගත සම්මා සම්බුද්ධ ජානන් වහන්සේ ඉදිරිපත් කරන මේ ක්‍රමය කෙරුවොත් ඒකාන්තේ මානසංශ ධනකයි ඒ ක්‍රමය නිසා මේ ශාසනය අවුරුදු 2500 ගාන ප්‍රධාන කර්මස්ථානාචාර්ය පරම්පරාව මේ ක්‍රමය අතනහර පැවැත්තුවා ඒ නිසා අදත් මේ සජීවීව ධර්ම රත්නේ පවතිනවා සංඝයා පවතිනවා මගේ ඉදිරිය ධර්මයේ අවබෝධය එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයට එකතු වීම පවතින්නේ මේ අරමුණේ හිත රැඳුනොත් කියලා වීර්ය කරනකොට කරනකොට පහ වෙනකොට යෝගාචර වැටෙනවා. ඒ අරමුණ හරියට කෙනෙක් කෙනෙකුට මූණ දාලා හිටගත්තා වගේ අරමුණේම හිත පවතින ගතිය. මේක කියනකොට නම් බොහෝම වෙලා යනවා විස්තර කරන්න. නමුත් පුරුදු යෝගාචරයක ක්ෂණයකින් එක ලබනවා. මේ තමයි Tamanට ලැබෙන ලාභය. සතිය පිහිටවීම නිසා එකම අරමුණක හිත පිහිටනවා. මේ අරමුණ සමත යෝගාවචරය දකින්නේ ප්‍රඥප්ති වශයෙන් නොසැලෙන අරමුණක් විදියට. විපස්සනා යෝගාවචරය බොහෝමත්ම සජීවී ස්වභාවික අරමුණක් වහ වහ වෙනස් වෙන අරමුණක් කොච්චර වෙනස් වුණත් සතිය නොසැලී අර අරමුණට මූණ දාගෙන ඉන්නවා හරියට මූණට මූණ දාගෙන ඉන්නවා. මේක තමයි සතියේ පච්චපට්ඨානය. නැත්නම් ප්‍රත්‍යুৎපන්නදී සතිය පිහිටීමෙන් එයින් නිපන්දේ කියලා මේක සිංහලට නගන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. සත්‍යපට්ඨාන දෙකක් පොත්පත්වල සඳහන් වෙනවා. එකක් තමයි මේ පස්චාභිමුඛ භාවය. පින්බීම ගැන බලනවා නම් ඒ පින්බීමේ මුලය මැදේ ආගේ සම්පූර්ණ සිතිය හමාර වෙනකන් හදිත නිශ්චල දෙයක් දිහා බලා ඉන්නවා වගේ හිත බලාගෙන ඉන්නවා. ඒත් එක්කම හැකිලීමට මාර් වෙනවා. ඒ හැකිලීමට මාරුණත් හිතේ කලණයක් නැහැ. ඒ හැකිලීමත් පින්බීම බැලුවා වාගේම බලන්න. ආනේ හුස්ම ගැනීම දිහා හොඳට හිත මුලමැද වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ හුස්ම ඉවීම පිට වෙන්න බලන කරනකොට අර ඇතුල් වීම දිහා බලාගෙන හිටියා වගේම හිතේ කිසිම කලබල භාවයක් නැතුව ඒ දෙසම බලා ඉන්නොත් හරියට ආනාපානයට මුහුණ දුන්නා වගේ. ඉන්දීම හැකිලීමට මුහුණ දුන්නා වගේ. මේ තමයි ඒ පච්චාවිමුඛ භාවය. අර වලට අභිමුඛ භාවය. ඒ වගේම තමයි ආරක්ෂ පච්චපඨාන කියලා තවත් ලාභයක් ලැබෙන යෝගාවචරය. ඒ මොකද යම්ම වෙලාවක සතිය පැවැත්විය යුතු මානසිකාර්යය පැවැත්විය යුතු මෙනෙහි කිරීම පැවැත්විය යුතු භාවනාව පැවැත්විය යුතු අරමුණෙයිම හිත තැන්පත් වෙලා තියෙනවා නම් නැත්නම් හිත මූලට මූල දාලා තියෙනවා නම් යෝගාවචරයට හොඳටම වටහා ගන්න පුළුවන්. මේ අරමුණ මට වේවා මට මේක ලැබීම ලාභයක් කියලා රාගයක් හිතේ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ අරමුණේ කිසිම තේරුමක් නැති දෙයක් කිය මේක තිබීමෙන් මට වගතුවක් වෙන්නේ නැති කියලා අරමුණ නොවේවා කියලා ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පිම්බීම වෙන වෙලාවෙදී මේක හැකිලිම දෝ කියලා සැකයක්. හැකිලිම පහළ වෙන වෙලාවෙදී මේක පිම්බීම දෝ කියලා සැකයක්. ආ හුස්ම ගන්න වෙලාවදී හුස්ම පිට කරනවා දෝ පිට කරන වෙලාවදී ගන්නවා දෝ කියලා එක කලබල භාවයක් සැලම නැහැ. හොඳට දන්නවා හුස්ම ගන්න වෙලාව හුස්ම ගන්න වෙලාව පිට කරන වෙලාව පිට කරන වෙලාව. පිම්බෙන වෙලාව පිම්බෙන වෙලාව හැකිලෙන වෙලාව හැකිලෙන වෙලාව. මේක පිම්බීමේ මූලය මේක පිම්බීමේ නැදය මේක පිම්බීමේ අගය හොඳටම පැහැදිලි. මේ කියන්නේ මෝහයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා එවැනි හිතකට කෙලස් පහර දීමක් නැහැ. යෝගාවචරයේ ඒ ක්ෂණය ලොකු ආරක්ෂක ප්‍රස්තාවක්. සංසාර පුරා මේ හිත ආවේ මෙවැනි ආරක්ෂාවක් සහිතව නෙවෙයි. අරමුණු රාග ජනක නම් ඉබේම හිත රාගෙන් ආතුර වෙනවා. අරමුණු ද්වේෂ ජනක නම් හිත ඉබේම ද්වේෂයෙන් ආතුර වෙනවා. අරමුණියත් ආ වූ වල්මත් ස්වරූපය අස්බන්දු ස්වරූපය ආටෝප ස්වරූපෙට ඉබේම හිත රැවටෙනවා. මේ නිසා අපි කිසිම ආරක්ෂාවක් නැතුව සරණක් නැතුව වැල් ගැටවිල්ලෝ වගේ තමයි මේ සංසාරේ හැසිරෙන්නේ. මොකද යෝගාවචරය මේ විදිහට සතිය පිහිටවගෙන පිහිටවගෙන යනකොට යම් අවස්ථාවක අරමුණ මූණට මූණලා සිටින වෙලාවෙදී හොඳට දාන්න. මේ අරමුණ මත රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ නිසා අරමුණයි හිතයි අතර අතරක් නැහැ. ඒ නිසා අරමුණ මත හිතට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. හොඳට දැනගත යුතු මූල ධර්මයක් තමයි ආරක්ෂාව තියෙන තැන තමයි නිදහස කියන්නේ. ඒ නිසා කුංචි දරුවෝ අම්මගේ ඔලොක්කට කැමති. අම්මගේ ඔලොක්කේ ලොකු ආරක්ෂාවක් තියෙන නිසා ඔහු නිදහසේ පෙන්කෙලිනවා. මෙන්න මේ නිදහස තියෙන තැන තමයි විමුක්තිය තියෙන්නේ. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ මේ ක්‍රමයකින් තොරව අරමුණ මත රාග ඇති නොකර අරමුණට ද්වේෂ ඇති නොකර අරමුණ මත කලකොල භාවයකින් තොරව කිසිම ක්ලේශයකට ඉද නොතබ අරමුණත් හිතත් පමණක් එකිනෙකට මූල දාසිකන වෙලාවේ පවතින ආරක්ෂාව තුළ ලොකු නිදහසක් යෝගාවචරයට ලැබෙනවා. මේ නිදහස තුළ ඒ ක්ෂණයට හිත විමුක්තිය ලබනවා. නමුත් පටලවා ගන්න හොඳ නෑ. මේක තමයි අපි බලාපොරොත්තු වෙන නිවන කියලා. මේකට කියනවා සාදාංග වශයෙන් ලැබෙන විමුක්තිය. ඒ ක්ෂණයට ලැබෙන විමුක්තිය. මේ තරමට යෝගාවචරය මේ සතිය පිළිබඳව අත්දැකීම් ලැබුණාට පස්සේ කර්මස්ථානාචාරයට වැඩ කටයුතු ලේසියි. ධර්මස්ථානාචාර්ය මතක් කරන ඔන්න ඔය සතිය දිගට පවත්වා ගන්න. චන චන වශයෙන් ලැබෙනා වූ මේ නිවන ඒ විමුක්තිය ඒ නිදහස් භාවය දිගට පවත්වා ගන්න. ඒ නිසා මේ ආරක්ෂ පච්චුපත්ථානයේ යෝගාවචරයට හොඳට වැටෙනවා. නමුත් සමහර විටක හොඳට බණ කරුණු දන්නේ නැතිනම් මේක ඇත්තා වටිනාකම බරසාරකම නොවැටෙනවනම් ඒක කුංචි කරලා සලකන් ඉඳී තියෙනවා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයෝ මෙවැනි විපස්සනා ධර්ම දේශනාවට අහුම්කම් දෙනකොට වටහා ගන්නවා මුංචි නමුත් තමයි මේ ළඟා කරගෙන තියෙන தત્ත්වය බොහෝම වටිනා දෙයක්. දැන් කියන එක රකින්න එකයි කියලා වැටෙනවා. මේ කවුරුත් දන්නවා. පොඩි දරුවෝ ඉපදිච්චාම ඒ දරුවෝ බොහෝම කෙලිලෝ. හැම දෙයක් පස්සෙම දුවනවා දඟලනවා. අන්න එවැනි කෙලිලෝ දරුවන් මවගේ පියකගේ වැඩිහිටියෝගේ ආරක්ෂාවෙන් තොරව හැදෙන්න දුන්නොත් කාමදාකවත් ඒ දරුවා ප්‍රයෝජනවත් දරුවෙක් වෙන්නේ බොහෝ විට එවැනි අයාලේ යන දරුවන් විභාගාත යන දරුවන් නරක මිතුරන්ම තමයි ආශ්‍රය කරන්නේ. නරක දේවල්ම තමයි ආශ්‍රය කරන්නේ. මොකද මේ නරක දේවල් මොහොම කුතුහලය දනවනවා. ඒ නිසා ඒ දරුවෝ ඉබේම නරකට ඇවිල්ලා. අන්න ඒ වගේ තමයි මේ හිත ආරක්ෂාවකින් තොරව දුන්න ඇරියොත් යන්ට ඇරියොත් ඒක ආශ්‍රය කරන්නේම රාගයමයි. එහෙම නැත්නම් ආශ්‍රය කරන්නේම ද්වේෂයමයි. එහෙම නැත්නම් ආශ්‍රය කරන්නේම හිත පටලෙච්ච කලකොල භාවයමයි. ඒ මොකද රාගයේ හිත කුප් වෙනවා, ද්වේෂයේ හිත කුප් වෙනවා, මෝහය හිත අවසන්. ඒ බොහෝම ආසාවෙන් හිත යෙදෙන දේවල්. නමුත් මේ කිප්පිලි කුපිත කරන භාවයකින් තොරව සාත නිච්චල භාවයක්. කෙරෙහි හිත හසුරවන්න නම් ඒ කාන්තේම කල්යාණ මිත්‍යෙකගේ ඇසුර තියෙන්න ඕනේ බණ අහන්න ඕනේ. එතකොටයි තේරුම් කරලා දෙන්නේ Taman අකමැති වුණත් හිත නිතරම කුපිත වෙන දේවල් වලට උනන්දු වෙන දේවල් වලට කුතුහලයේ දනවන දේවල් වලට කැමති වුණත් කල්යාණ මිත්‍යාගේ ඇසුර නිසාමයි මේ සාන්ත භාවයට පාර පෙන්ව දෙන්නේ. හරියට හිතුවක් කාලේ දුවන්ට කැමති දරුවන් අකමැත්තෙන් නමුත් දෙමව්පියන් Tamanගේ ඇස් බැල්මේ යටතේ තියාගෙන ඉන්නකොට දරුවට හරි වෙහෙසයි. ළමා කාලේ. නමුත් අනාගතේ දරුවගේ චරිතේ අධ්‍යාපනයේ ගුණධර්ම හොඳ පැත්තට ගමන් කරන්න ඒක හේතු වෙනවා. අනිත් වගේ තමයි මේ ආරක්ෂ පච්චපත්ථාණය කියලා පෙන්නන ආරක්ෂාව සතියෙන් නිපන්නා වූ මේ ආරක්ෂාව බොහෝම දුර දිග යන ගමන. ඈතකට ගෙන යන දෙයක්. මේක යෝගාවචරය අත්දකින්න පුළුවන්. අත්දකින්න. ඒ විතරක් මේ යෝගාවචරය මේ අසු ධර්ම දේශනාවට මාතුකා කරගත්ත විදිය තමයි කල්යාණ මිත්‍යා තුල දක බලා ගන්නවා. අන්න එහෙම දැක බලා ගත්තොත් පුළුවන් වෙනවා යෝගාවචරයට තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල හරි කලෙලියක් ඇතුව ඇස්සති කෙනෙක් එක්ක දෙන්නේ එහෙම නැත්නම් අන්ධෙක් පිටිපස්ස දෙන්නේ කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සතිය ප්‍රත්‍යুৎපන්න ධර්ම වශයෙන් තමයි ආනිසංස ගෙන දෙන්න හේතු වෙන ආසන්නම කාරණා වශයෙන් සඳහන් කරන්නේ කාය ආදී සතර සතිපට්ඨාන. අපි සතර සතිපට්ඨානෙ මත සතිය වැඩි වීම තමයි අපිට සතිය ආසන්නම කාරණාව. සතියට ආසන්නම කාරණා. මේක මා ප්‍රේලිකාසෝරුක ප්‍රකාශනය. ඒ මොකද සතිය ළඟින්ම ආශ්‍රය කරන්නේ සතියමයි. කාය ආදී සතර සතිපට්ඨාන. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතිපට්ඨාන හතර කරන කෙනා තමයි සතිය පිහිටවන්නේ. නැත්නම් ළඟින්ම ආශ්‍රය කරන දේ. ඒ නිසා අපිට තේරුම් අරගන්න පෙර මොහොතක අපි භාවනා කරගෙන යනකොට මුලින් මුලින් කරගෙන යනකොට සතිය පිහිටන අවස්ථාවල් අඩුයි නොපිහිටන අවස්ථාවල් වැඩි. අස්සයාගේ පිට උඩ ලැබපු අල්කෝල තියෙනකොටම පෙරලිය යනවා. කියන්නේ ආයෙ සිටින්නේ ඊගාක්ෂණය පෙරලෙනවා. අන්න ඒ වගේ සතිය පිහිටන අවස්ථාව අඩුයි නොපිහිටන අවස්ථාව වැඩි. නමුත් යෝග ආචරය කල්යාණ මිත්‍ර උපදේශ වලට ගරු කරලා බුදු බණට බුදු ගුණට සලකලා මේ ක්‍රමයේ දිගට දිගට කරගෙන යනකොට සතිය පිහිටන අවස්ථාවල් වැඩි වෙනවා. මෙන්න මේ එක ක්ෂණයක සතිය පිහිටියා නම් ඒ ක්ෂණයේ ඉඳලා ඊගාව ක්ෂණයක සතිය පවත්වන්නට පවත්වන්න පහසුයි. පෙර ක්ෂණයේ ඇති කරගත්තා වූ සති ධාරාව දෙවෙනි ක්ෂණය දක්වා පවත්වන්න ලේසියි. ඒක නිසා සතිය ඇති වුණාට පස්සේ ඒ සතිය එක ක්ෂණයකට දෙකකට තුනකට වශයෙන් පැවැත්වීමම තමයි සතිය දිනු කිරීමට ආසන කාරණාව කියලා කියනවා. කාය ආදී සතර සතිපට්ඨාන. ඒ නිසා මේකෙන් ගන්න තියෙන අදහස් මෙච්චරයි. තමන් තුළින්ම සතිය පිහිටීම සඳහා වරදින අවස්ථාවල් කොච්චර තිබුණත් මේ වැරදීම හරියෑම කියන ක්‍රම දෙකෙන් පමණයි සතිය ඇති කරගන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයා 100 100ක් සතිය ඇති කෙනෙක් වුණත් තමන්ට ඇති ලාභයක් නැත්නම් සතිය තියෙනවා. හොඳට සතිය පිළිබඳ කියන බණ මුලින් ඉඳලා අග දක්වාම අහගෙන හිටියත් Tamanta ලාභයක් නෑ සතිය පිළිබඳ. Taman මේ පිළිබඳ උත්සාහ කරලා හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන්. මේක ඒකාන්තයේ ස්වභාවයක්. මෙන්න මේ හරියම වැරදීම තුළින් කොයි වෙලාවක හරි පිහිටියොත් අන්න දිනවා. මේ නිසා මේක කළ යුතුයි. අහලා බලලා සතිමත් මේක ආශ්‍රය කළ කරන දෙයක් නෙවෙයි. තමන්ම බහැලා කරන්න ඕනේ. අපි දන්නවා පීනන්දි ඉගෙන ගන්න නම් ගොඩ ඉඳලා කොච්චර ව්‍යාපාර කරා කොච්චර දේවල් අහුම්කම් දුන්නා ඒ වතුරට බැහැගත්තු මිනිස්යාගේ වතුරෙන් දෙමෙන ප්‍රමාණය තරම්වත් අර දැනුමින් ඇති වටිනාකමක් නැහැ වතුරට බැහැපු පෙන මොන විභාග පාස්න කර තිබුණත් මොන ගුරුවරු ආශ්‍රය කර තිබුණත් අර ගොඩ ඉන්න කෙනාට වැඩිය පියවරක් ඉති දෙන්නේ ඒ මොකද උන්ට අනිවාර්යයෙන්ම ප්‍රශ්න මොන දෙන්නේ ඒ වතුරට බෑගත්තට පස්සේ ව්‍යාපාර නොකළොත් ඉදිරිල නැතිවා. දසාගෙන හොයනවා. ඒ නිසා භාවනාවට බැසගත් කෙනෙක් කොච්චර සත්‍ය පිළිබඳ අවබෝධ කරගෙන පොතේ දැනුම තියෙන කෙනාට වඩා බොහෝම වටිනවා. ඒ මොකද සත්‍ය කවදා හරි පිළිගනවා නම් පිළිගන්නේ මෙන්න වගේ බැසගත් කෙනා තමයි. ඒ මොකද කාය ආදී සතර සතිපට්ඨාන. සතියට ආසන්නම කාරණේ පෙන්ලා තියෙන්නේ මේ කය වේදනා හිත ධර්මතා කියන මේ හතර අනුව සතිය පිහිටවීමයි. තවත් ආසන්න කාරණා පෙන්වත් තිර සංඥා මේ පදත්තාණය තිර සංඥා පදත්තාන. තමන් යම් කිසි අරමුණක් ඉදිරිපත් කරන වෙලාවේදී ඒ අරමුණ පිළිබඳව බලන පළවෙනි බැල්මෙදීම, පින්බීම දකින පළවෙනි බැල්මෙදීම, හැකිලීම දකින පළවෙනි බැල්මෙදීම, නැත්නම් ආනාපානෙ දකින පළවෙනි බැල්මෙදීම මේ පිළිබඳ සංඥාවක් පහළ වෙනවා. මේ සංඥාව වැඩි මුල් වැටගත් සංඥාවක් නෙමෙයි එක ක්ෂණයක් දැක්ක ඒත් එකම අමතක වෙන්නේ කියලා. ඒක අමතක වෙන්න නොදී ඒ සංඥාව තහවුරු වෙනවනම් නැවත නැවතත් ඒ පිළිබඳව හිත යොදනවනම් ඒක මතක හිතේ තියෙන අවස්ථාව වැඩි. අපි කෙනෙක් මහා සෙනඟ ගොඩක් ඉන්නකොට රැස්වීමකදී එක්කෙනෙක් මුණ දිහා දැකලා තව කෙනෙක් දකිනවා තව කෙනෙක් දකිනවා නම් මේ දැකපු කෙනෙක් අසවලාය මෙහෙම දැකපු කෙනෙක් කියනපත් මතක නැතිනවා. නමුත් එක පුද්ගලයෙක් හම්බ වෙලා එයාත් එක දිග වෙලාවක් ආශ්‍රය කරලා ගම් හුම් ගම් හුම් අහලා වැඩි වෙලාවක් ආශ්‍රය කෙරුවොත් නම් ඔහු පිළිබඳව සංඥාව හිතේ තහවුරු වෙනවා. හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ සංඥාව කියන එක තමයි සිංහල දාගලා තියෙන්නේ හඳුනා ගැනීම. හඳුනා ගන්න පහසු වෙනවා. මේ නිසා තමයි මේ හිඳීම හැකීම භාවනා ක්‍රමයේ උදේට හිත යොදවලා පින්දීම මතුවෙන වෙලාවේදී හඳුනා ගන්න තමයි නම කියලා කතා කරන්නේ. පින්දීම වෙනකොට පින්දීම පින්දීම පින්දීම පින්දීම කියලා ඒ පින්දීමේ නම කියලා කතා කරනවා. හැකි වෙන වෙලාවේදී හැකිලිම හැකිලිම හැකිලිම නැත්නම් හැකිලිම කියලා නම කියලා කතා කරනවා. වේදනාවක් වෙනකොට වේදනාව. හිතවිලි පිට යනවන හිත පිට ගියා කියලා නම කියලා කතා කරනවා. මේකෙන් කරන්නේ ඒ තමයි වර්තමාන වශයෙන් පත්වී තියෙන தත්ත්වයේ සංඥාව තහවුරු කරගන්න එක. මේ සංඥාව තහවුරු කරගත්තාම හොඳට ඒ පිළිබඳව හිත කිලා වහින්ට හිතේ අරමුණ ආශ්‍රය කරන්න වැඩි වෙලාවක් ලැබෙනවා. එතකොට සත්‍ය පිහිටව ගන්න පුළුවන්. ඒ නිසා හදත්තානේ වශයෙන් සත්‍ය පදනම් කරන්නේ මේ තිර සංඥාව. එහෙම නැත්නම් පෙර තමන් සතිය වැඩි වීමට ගත්තා වූ ව්‍යාපාරයෙන් හරිය අවස්ථාව. මේ අනුව බලනකොට යෝගාවචරයට අහගෙන ඉන්නකොට හොඳට වැටහෙනවා තමන් තුළ යම් තාක් සතිය දිනුද ඒ තාක් මේ කරුණ එකින් එක එකින් එක වැටහෙනවා. ඒ යෝගාවචරයට ඉවැනි සාමාන්‍ය වැටහීමක් තියෙනවනම් තමන් ආශ්‍රය කරන ගුරුවරයා තුළ මෙන්න මේ කියන ලක්ෂණ හොඳට තහවුරු වෙලා තියෙනවද පිළිතලා තියෙනවද කියලා යෝගාවචර තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්නේ එවැනි විවිධ සතියක් මේ සුපතිච්චිත සතිය හොඳට පළපදියම් වෙච්ච සතියක් සහිත ගුරුවරයෙක් ආශ්‍රය කරනවනම් භාවනා කටයුතු බොහොම පහසුයි. නැත්තම් තමයි යම් වෙලාවක තමන්ගේ කල්යාණ මිත්‍රයන් ගුරුවරයන් තෝරන වෙලාවේදී ඒ ගුරුවරයාගේ රූපය හෝ ඒ ගුරුවරයාගේ අත්තා වූ දෘඪ ප්‍රතිපatti හෝ එහෙම නැත්නම් ඒ ගුරුවරයා කොච්චර රටේ ලෝකේ ජනප්‍රියත්වයකද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඒ ගුරුවරයා තුළ මේ කියන ගුණ මේ සතියක් සමග වූ අනික ගුණ කියනවාද කියලා දැනගන්න එක. නම් කොච්චර පොත් කියුවා කොච්චර අහලා තිබුණත් තමයි රසද මේ ගුරුවරයන්ගේ ගුණ අඳුරන තියාසියා තමයි සතියක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයෝ බණ කර්ම දැනගන්න ඕනේ. තමන් තුළ අත්දැකීම් වශයෙන් සතිය තියෙන්නත් ඕනේ. එහෙම සතිය තියෙනවනම් දෙවැනි කරාට හොඳට දවසින් දවස තමන් ආශ්‍රය කරන ඇත්තන්ගේ අසුරට චිත්ත සමීප අසුරට සුදුසුයත්ව මේ අත්වය නුසුදුසුයත්ව මේ අත්වය සති සම්මෝසාවසයිකත්ව මෙහෙමය සති සුපතිත්ත සති ඇතියත්ව මෙහෙමය කියලා වටහා ගන්න පුළුවන්. අර අපි කලින් සඳහන් කරපු විදිහට සතිය යම් කිසි කෙනෙක් හොඳට නිතරම පරියන්කේ වශයෙන් වෙන මූල කර්මස්ථානේ නැත්නම් එන අමතර අරමුණ කර්මස්ථානේ. එහෙම නැත්නම් සක්මන් කරන වෙලාවේදී පය එසවීම යවීම තැවීම ආදී. එහෙම නැත්නම් එදිනදා කටයුතු වලදී දුරාරින වහන වෙලාවක් වේවත්, නාන කරන වෙලාවක් වේවා, දානේ වළඳන වෙලාවක් වේවා, එහෙම යන වෙලාවක් වේවා, තියෙන සතිය පිහිටනවා නම් දිගින් දිගටම දිගින් දිගටම එවැනි යෝග ආවදලයකට ආරක්ෂාව කරගන්නවා. ආරක්ෂාව යම්තාක් පූර්ව කාලිනව සිද්ධ වෙනවද ඒ තාක්කල් හිත නිදහසේ විමුක්තිය ගත කරනවා. අන්න එවැනි විමුක්තියම හොඳට නිදහස් වෙච්ච හිතකින්ම ගත කරන කෙනෙක් නම් ඒ පුද්ගලයාට සුපතිත්ත්ව සති හොඳට පිහිටි ආව සති සහිත පුද්ගලයෙක් කියලා අත්නම් කරන්න පුළුවන්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. මෙන්න මේක තමයි අපි කල්යාණ මිත්‍රයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන් ආශ්‍රය කරන කෙනා ඒකාන්තයෙන්ම තමන්ට වඩා සතියකින් පිහිටි බවක්. සුපතිත්ථිත බව. ඒ මේ දකින් දකින් දේවල් අනුව දුවන දකින් දකින් දේවල් අනුව හිත කලබල කරගන්න ඉතියාව කලබල සහිත කෙනෙක් ගත්තොත් සත්‍ය පිටවන්න අමාරුයි. නිතරම Tamanට වඩා හොඳට සතිය තහවුරු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ ආශ්‍රය කරන්න කන්නේ. මේ විදිහට සතියේ සුපතිත්ථිත භාවය නැත්නම් මේක කියන උපට්ඨිත සති කියන මේක හොඳට සාහවුරු කරන වැඩ පිළිවෙලක් තමයි මේ සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවේදී සතියේ සාමත්ම සමීපව පිහිටා තියෙන ගතිය තමයි ඇති කරගන්නේ. මේ සාතේරුම් අර ගන්න ඕනේ මේ ක්ෂණයේ කෙලස් වලින් දුරු කරලා හිත තබා ගැනීමේ මූලික අභ්‍යාසය නැති කෙනාට සතිපට්ඨාන ඥානසංස කවදාකවත් ලබා ගන්න බැහැ. වෙන විදිහකට කියනවා නම් හොඳට පින්දීම ඇති වෙන වෙලාවේදී සම්පූර්ණ හිතෙහි දැස ගන්න කර්මයක සතිය පිහිටවල මේ මොහොතේ ආරක්ෂාව ඒ තුල නිදහස ඒයින් විමුක්තිය කෙනකෙන වශයෙන් ලබන්නේ නැතිනම් ඒ පුද්ගලයාට බොහොම අමාරුයි විපස්සනා ඥාන පහළ වෙයි කියලා හිතනද එහෙම නැත්නම් මාර්ගඵල ඥාන පහළ වෙයි කියලා හිතනවා ඒ මොකද ඒ ක්ෂණ ක්ෂණ වශයෙන් පහළ වෙලා ඒ ක්ෂණය දීර්ඝ කර ගැනීමෙන් තමයි අභ්‍යාස වෙන්නේ හිතේ. මේ අභ්‍යාසයේ සම්පූර්ණ වීමක් තමයි නැත්නම් අංග සම්පූර්ණ වීමක් තමයි විපස්සනා ඥාන කියන්නේ. ඒක අංග සම්පූර්ණ වීමක් තමයි මේ සෝතාපන්න ආදී මාර්ග ඥාන කියන්නේ. ඒ නිසා මේ අචනය පිළිබඳවත් අවබෝධයක් තියෙනවා. සතිපට්ඨානයෙන් තොරව කවමදාකවත් මේකෙන් කෙලස් කැපීමක් නැත්නම් විපස්සනා ඥාන පහළ වීමක් සිදු වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ සතිපට්ඨාන කියන වචනය මේ මාතෘකාව යටතේදීම දැනගන්න ඕනේ. උපතිච්චි සුපතිච්චිත සති හොඳට තහවුරු වුණා වූ සතිය. ප්‍රතිච්චිත සති මෙන්න මේකම බොහෝම සමානව වර්ණගෙනවා අර්ථ ගැනෙනවා මේ සතිපට්ඨාන කියලා කියනවා. සතිය කියලා කියන්නේ ප ဋ ාණය කියලා කියන්නේ මේ සතිපට්ඨාන කියන වචනේ පදයේ අංග දෙක. සතිය කියලා එක අංගයක් තියෙනවා වචනයක් තියෙනවා ප ဋ ාණය කියලා තව අංගයක් තියෙනවා. මෙන්න මේ ප ဋ ාණය කියලා කියන්නේ තවත් වශයෙන් දෙකට ගන්නවා නම් පා කියන උපසර්ගයයි ධාන කියන ක්‍රියාව. ධානය කියලා කියන්නේ තැබීම තැනක ස්ථිර කිරීම. ස්ථානගත කිරීම. මෙන්න මේ සතිය ඒක අනුමුණක් මත මේ විදිහට ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක් තමයි සතිපට්ඨාන කියන්නේ. මේ දෙක මැදට මේ සති කියන නාම ධර්මයක් මේ ථාන තැබීම කියන ක්‍රියාපදයක් අතර මැදට මේ පා කියලා උපසර්ගයක් විතර ඥාන වංශේ ඇතුල් කරලා තියෙනවා. මොකද ඔය සතිය සාමාන්‍ය තැන්පත් කිරීමකින් මේ විශාල ගුණ ධර්ම පද්ධතිය ලබන්න බැරි නිසා. ඒ නිසා සති ථාන කියන වෙනුවට සතිපට්ඨාන කියන ප කියන විශේෂාර්ථයක් දීලා තියෙනවා. මේ ප කියන අර්ථය මත තමයි සතිය ඉගෙන ගන්න කෙනා සතිය වැඩි දියුණු කිරීමේ ක්‍රියාපටිපාටි වෙලා තියෙනවා. ඒ නිසා සතිය කියන එක අර මුල් පාඩම් වලින් තේරුම් අරගත්ත කෙනා මේ සතිය අරමුණකට ඊටාත්ම සමීපව අරමුණ සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඉතිරි පැතිරි යන විදිහට පවත් ගන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මේ සතිපට්ඨාන භාවනාවේදී කුරදෙනේ කහලා තියෙන විදිහට අත්හන හතරක් වෙනවා. කායන පස්සන වශයෙන් තම වේදනාන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන වශයෙන්. මේ මොකද ආධුනිකයට හිතාසියෝ වහවහ වෙනස් වෙන අරමුණු මත සතිය පිහිටවීම දුෂ්කරයි. ඒ වෙනුවට ගොරෝසු ප්‍රකට අරමුණක් මත සතිය පිහිටීම පහසුයි. ඒ නිසා මේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ගොඩ ගැස්මේදී මුලින්ම දක්වන කායानुපස්සනාව අල්ලන්න පුළුවන් තරමට ගොඩෝසුයි. මේක කියන්නේ මේ කයය කියලා කාට හරි පෙන්වලා දෙන්න පුළුවන් උස මෙච්චරයි, දිග මෙච්චරයි, පහළ මෙච්චරයි, ඉස්ති භාව, පුරුෂ භාව, මනා බමනා භාව සියල්ලක්ම මනින්න පුළුවන් අපිට මේ කය කියන එක. පෙන්වන්න පුළුවන්. මෙන්න මේක තමයි කය කියලා අල්ලලා පෙන්වන්න පුළුවන්. අන්න ඒ වැනි ගොරෝසු දෙයක් මත ඝන බහල දෙයක් මත සතිය පිහිටවන එක ලේසියි. ඊට පස්සේ වේදනාව කියන එක යෝගාවචරය තමන් වශයෙන් නම් වේදනාව විඳිනකොට මිහිරි වේදනා, අමිහිරි වේදනා, මධ්‍යස්ථ වේදනා වශයෙන් හොඳට ප්‍රකටයි. මේ මිහිරි වේදනාව ඉතාමත්ම මිහිරි වෙනකොට නම් ළඟ ඉන්න කෙනාටත් ප්‍රකටයි. අමිහිරි වේදනාවත් ඉතාමත්ම ප්‍රකට කොට නම් ළඟ ඉන්න කෙනාටත් ප්‍රකටයි. නමුත් සාමාන්‍ය හිතක මේ පවතින්නේ ප්‍රිය වින්දනයක්ද අප්‍රිය වින්දනයක්ද කියලා ළඟ කෙනාට පෙන්වන්න බෑ. අර කාය විතර සියුම් කාය විතර ගොරෝසු භාවයක් ඇත්තේ නෑ මේ වේදනානුසනාව. ඒ නිසා වේදනානුපස්සනාවෙන් පටන් ගන්න අමාරුයි. පටන් ගන්නකොට පටන් ගන්න කායනුපස්සනාව. ඊට පස්සේ වේදනානුපස්සනාවට යනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාවට යනකොට හිතේ ස්වરૂපය මොනම විදියකින්වත් කෙනෙකුට අඳුරන්න අමාරුයි. විශේෂයෙන්ම ප්‍රයෝගකාරී පුද්ගලයෝ හිතේ කොච්චර සතකපටකම් තිබුණත් බොහෝම ප්‍රියමනාප භාව දක්වමින් ඇවිල්ලා වංචා කරනවා. මේ නිසා චිත්තානුපස්සනා කොටසට යනකොට කායනුපස්සනාවේ අභ්‍යාස හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා. ඒ වගේම වේදනානුපස්සනා කියනවා ඊට වඩා මධ්‍යස්ථයකදී ප්‍රකට වෙලා තියෙනවා. එන්න එතකොට යාද අර ඊට වඩා සියුමු චිත්තානුපස්සනාවේ සුසුකරනවා. ධර්මානුපස්සනාවට අනුව ඉතාමත්ම සියුම් ගැඹීර ධර්ම කොටස් ඉදිරිපත් වෙනකොට මෙන්න මේ අභ්‍යාස තුනම කැටි කෙනාට ටික ටික ටික ටික ටික ටික පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේ හතර සතිපට්ඨාන කොට ගන්නකොට මුලින්ම පෙන්ලා තියෙන කායනුපස්සනාව බොහොම ගොරෝසුයි. වෙනවා වෙන්න පුළුවන්. මේ කායනුපස්සනාව උනත් නාම කොටස් රූප කොටස් වශයෙන් ගන්නකොට ප්‍රධාන වශයෙන්ම මේ කය සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. අභිධර්ම ක්‍රම වලට මේකට උපාදාය රූප 24ක් එකතු කරපුවා රූප 28කට කඩනවා. මේ 28න් අල්ලන්න පුළුවන් දේ නැත්තම් බොහෝ විට දිනහැර පා දක්වන්න පුළුවන් දේ තමයි මේ සතරමා භූතයෝ එහෙම නැත්තම් බොහෝ දෙන ආලතින විදියට මෙන්න මේක පටවිය නැත්තම් පොළවේ යත් ආ වූ පොළවේ දක්වන්න පුළුවන් ගොරෝසු බව, තද බව, මෙලෙක් බව, ඝන බව ආදී කොට ඇති ලක්ෂණ. මේක වායෝ දහතෝය තේජෝ ධාතුවය ආපෝ ධාතුවය කියන මේ හතර මහා භූතයෝ රූපෝලි උපාදාරූප වලට වැඩි බොහොම පෙන්වලා දෙන්න ලේසි. ඒ නිසා භාවනා කාණුපසනාන් භාවනා කරන යෝගාවචරය උපාදාය රූප මුලින්ම ඉගෙන ගන්න යන්නේ. මුලින්ම ඉගෙන ගන්න යන්නේ මේ භූත හතර හතර මහා භූතයෝ. මේ හතර මහා භූතයන්ගේ මුත් ආචාර්යවරු හොඳටම පිළිගන්න දෙයක් තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන දේන් වායෝ ධාතුව තමයි ප්‍රකටම දේ. ඒ වායව ධාතුව ප්‍රකට වෙන්නේ කොහොමද? චලන ගති තුල. එහෙම නැත්නම් දරණ ගති තුල. වායව ධාතුවේ යත්තාව මේ චලන ගතියට කියනවා ගරු ලක්ෂණය කියලා. දරණ ලක්ෂණයට කියනවා යමක් දරා සිටින්න පුළුවන් සෝභාවට කියනවා ලහු ගතිය කියලා. මේනොත් මේ වායෝ ධාතුවේ ගරු ලක්ෂණ තමයි යෝගාවචරයා භාවනාව පටන් ගන්නකොට ඉදිරිපත් කරගන්නේ. මේ නිසා උදරයේ පිම්බීමක් සිද්ධ වෙන වෙලාවේදී මේ වායෝ ධාතුවේ ඇත්තා වූ තෙරපෙන භාවය හොලවාරින ගතිය සංගර කරන බව තමයි යෝගාවචරයට මුලින්ම කියවන්න දෙන අකුර. ආනාපානය කරනකොටත් මේ වායෝ ධාතුව තමංගේ නාසය අග හෝ වේව තොල මතු පිට හෝ වේවා මේ ශරීරයේ කාය ප්‍රසාදයේ වැඩිගෙන යනකොට ඒ තෙරපෙන ගතිය තමයි පටන් ගන්න. මේ නිසා විපස්සනා නියාමයක් මත වෙනවා මෙතනදී යථාපාකතං විපස්සනාපි නිවේෂෝ කිය. මේක බුද්ධ වචනයක් නෙවෙයි අතුවාචාරින්ගේ වචනයක් නෙවෙයි ටීකාචාරින් වහන්සේලා මේ தත්වය ගැන හර පෑමට ඉදිරිපත් කරපු ආදර්ශමත් වචනය. යන්තන ප්‍රකටද එතනින් දැසගන්නේ කියලා. ඒ නිසා භාවනාව පටන් අර ගන්නකොට මෙන්න මේ වායෝ ධාතුවේ මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. දෙරපලසුළු ගතිය. ඒක තමයි ඉස්සලම දෙන්නපාර. මේ නිසා යෝගාචර පින්වීම ඇති වෙන වෙලාවේදී කායනපස්සනාවේදී සතිය පිහිටීමේදී මේ තෙරපීම ස්වરૂපයට ඊගාතේ තෙරපීම බැස යන ස්වરૂපයට හිත යොදාගෙන බලන්න. ආනාපානයේ තියෙන්නේ මේකම. නමුත් ආනාපාන අවස්ථාව බොහෝ සියුම්. භාවනාව දිනු වෙන දිනු වෙන්න පිට විදිහට කියනවා නම් පරියන්කයට ගිහිල්ලා හොඳට පරියන්කේ තැන්පත් වෙලා කඳ කෙලින් තියාගෙන සාමාන්‍ය වාතාවරණය ඇතුළත ඉඳගෙන භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානෙ එන්ටෙන් ටෙන් ටෙන් ටෙන් ටෙන් සිුම් වෙන්න පටන් ගන්නවා. එනිසා හොඳ ඥාන කල්පනාවක් නැති කෙනෙකුට නම් මුසපත් වෙන භාවයටපත් වෙනවා. එන්නේ එන්නේ සිවුම් වෙනකොට තමන් නොදන්නා තැනකට යන්නා වගේ ගතියක් තියෙනවා. ඒ නිසා ආනාපානය කරනකොට කියනවා ඉතාමත්ම ඥාන සම්ප්‍රයුක්ත අත්කන්ත තමයි මේක ගැලපෙන්නේ. විශේෂම විපස්සනා භාවනා කරන දැන් අපි මේකක් මතක් කර විදිහට ආනාපානෙ බොහෝ විට යොදාගන්නේ සමත භාවනා ක්‍රමයක් විදිහට. විපස්සනාකට පුළුවන් බව සමහර ආචාර්යවරු පිළිගන්නවා. ඉන්නේ නැහැ කිලීමේදී මේක හාත්පස වෙනස් තත්ත්වයක් වෙන්න පුළුවන්. හොඳට පින්වීම දිහා බලාගෙන ඉන්නකොට සතිය දිනු වෙන දිනු වෙන මේ පින්වීමේ தත්ත්වය වඩා ප්‍රකට වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථ වෙන්නත් ඉඩ තියෙනවා අඩු වෙලා යන්නත් ඉඩ තියෙනවා. තවත් එයා තමයි පින්වීම පටන් ගන්නකොට ඕ යාන්තමට පටන් ගන්නවා. යටංග පටන් ගන්න පිම්බීම අවසාන කෙලවට එනකොට මුළු ශරීරෙම සාලවල යන තරමට බොහෝමත්ම ඝන බහල තත්වයකටපත් වෙනවා පිම්බීමේ තෙරපන භාවය. ආනපානයේදී හුස්ම රැල්ල පටන් ගන්නකොට මොහොම බරට පටන් අරගත්තට ඉන්ට ඉන්ට ඉන්ට ආනාපා හුස්ම ඇතුළට ගැනීම අවසාන වෙනකොට බොහෝම සියුම් භාවයටපත් වෙනවා. ඊගාට හුස්ම පිට කරනකොට නැවතත් ගොරෝසුවට පටන් ගන්න තුනී වෙලා පිටත් වෙලා යනවා. ඒ නිසා ආනාපානයේදී හුස්ම ගන්න වෙලාවේදී ගොරෝසුවේ පටන් අරගෙන තුනී වෙනවා. පිට කරන වෙලාවේදී ගොරෝසුවේ පටන් අරගෙන තුනී වෙනවා. පින්නේ හැකිලිමේදී හොඳට සියුම් මට්ටමකින් පටන් ගන්න ඉතාම ගොරෝසු මට්ටමට ගිහිල්ලා ඔන්න පිම්බීම නතර කරනවා. ඊට පස්සේ ගොරෝසුවට හැකිලිම සිද්ධ වෙන කියලා හැකිලිම තුනී භාවයටපත් වෙනවා. ඒ නිසා කොයියම්ම කෙනෙකුට උනත් බෞද්ධයෙකුට වේවා අබෞද්ධයෙකුට වේවා සද්ධාව ඇති කෙනෙකුට වේවා නැති කෙනෙකුට වේවා ළමයෙකුට වේවා වැඩිහිටියෙකුට වේවා බත් කාලා ඉන්න කෙනෙකුට වේවා බඩගින්න ඉන්න කෙනෙකුට වේවා ඉස්ත්‍යාවකට හෝ පුරුෂයෙකුට වේවා පින්දීම හොඳටම ඇති වෙච්ච ලාමයට පින්දීම වැටෙන්නේ නැහැ කියනවා නම් ඒක වෙන්න බැරි දෙයක් ඒ නිසා පටන් ගන්නකොට භාවනාවේදී මේ ආනාපානය පිළිබඳ දුෂ්කරතා පැමිණෙන්න ඉඩ තියෙනවා. නමුත් පිම්බීම හැකිලීමේදී පිම්බීම හැකිලීම වැටෙන්නේ නැහැ කියන එක වෙන්න බෑ. ඒ මොකද පිම්බීම උච්ච භාවයටපත් වෙන මුළු ඇඟටම වැටෙන එකම කල්පනාව මේ කරපොමයි. ඊළඟට මේ තාලෙම බහලා යනකොටත් ඒ මතු පිට ප්‍රකට ඝන බහල භාවයේ දිගට පවතිනවා. ආනාපානෙ මේක දෙකට තියෙනවා. ඒ නිසා ආනාපානෙ මේ ගොරෝසු අවස්ථාවල් ළඟම පිම්බීම හැකිලීම කරන්න අල්ලන්න පුළුවන්. මේ නිසා මේ වායෝ පොට්ටබ්බ ධාතු ඊටාම ප්‍රකට භාවයක් මේ ආනාපාන කිඳීම හැකීමේදී අල්ලගන්න පුළුවන් නිසා බොහෝ දෙනාට මේක ආරම්භක භාවනාවක් වශයෙන් අඳුරගන්න. මේ විදිහට කිඳීම හැකීම මුලදී විශේෂම කිඳීමේ උච්ච අවස්ථාවත් හැකිලිමේ මුල් අවස්ථාවක් කියන දෙකේදී යෝගාවචරයට වැටෙනවා මේ දෙක පෙරලෙනවා. හොඳටම උදරේ තද වෙලා ඊගාවට උදරේ නිදහස් වෙන හැටි. මේ අවස්ථාවේදී යෝගාවචර අඩුම වශයෙන් මෙන්න බිම්බීම මෙන්න හැකිලිම කියන එක වායෝ පොට්ටබ්බ ධාතුවේ තෙරපෙන ස්වરૂපේ වටහා ගන්නවා. නමුත් දෙවෙනි වතාවටත් ඒ විදිහටම ශ්‍රද්ධාවෙන් හිත යොදවනවා. මේ සඳහා භාවනාවේදී අත්‍යවශ්‍ය කරුණු දෙක තමයි හරියට ආරමුණට හිත එල්ල කිරීම ඒ එල්ල නැවත නැවත පැවැත්වීම. එහෙම කරනකොට උදරේ පිම්බෙන අවස්ථාවේ උච්චතර අවස්ථාව පළවෙනි අවස්ථාවේ මුලින් මුලින් අල්ලගත්ත යෝගාවචරය හිත තැම්පත් වෙන්න වෙන්න ඒට ඒ තරම්ම උච්ච වෙන්න කලින් මොහොතක් පවා ඒකට නැතුව කියනවා හැකිලිම පටන් ගන්නකොට බොහොම ගොරෝසුට වැටෙනවා. ඊට පස්සේ හැකිලිම තුනී වෙන්න පටන් ගන්නවා. අන්නේ තුනී අවස්ථාවල් පවා භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න පැතිරෙනවා. එහෙම කරගෙන යනකොට යෝගාවචර යම් වෙලාවක ඉන්දිය වාර හැකේ වාර එක දිගට 10 15 20ක් 30ක් තප්පර 10ක් 15ක් එක දිගට පින්වීම හැකිලිම පවත්වන්න පුළුවන් නම් ගුරුවරයා උපදෙස් දෙනවා දැන් පින්වීමේ මුලක් දැනගන්නට, මැදක් දැනගන්නට, අගක් දැනගන්න උත්සාහ කරන්න. හැකිලිමේ මුලක් දැනගන්නට, අගක් දැනගන්න, මැදක් දැනගන්න උත්සාහ කරනවා කියලා. එතකොට තීන්දීම යාන්තමට පටන් ගන්න වෙලාවේදී මේ මද සුළඟක් ප්‍රතිලා වගේ වැටෙනවා. ඊට පස්සේ මැද හරියට යනකොට සාමාන්‍ය සුළඟ. උච්ච අවස්ථාවට යනකොට සුළු සුළඟක් ප්‍රමාණයට වගේ වැටෙනවා. මේක මේක තමයි සෑහළු භාවයක් විදිහට වැටෙනවා. එහෙම නැත්නම් තෙරපෙන භාවයක් විදිහට වැටෙනයි. මොකද වායෝ පොට්ටබ්බ ධාතුව වශයෙන් පටන් අරගත්තට අපි බැසගත්තට විපස්සනාවට හිත තැන්පත් වෙනකොට සතිය දියුණු වෙනකොට සමාධිය දියුණු වෙනකොට වායෝ ධාතුවේ තිබුණ ගති ඉක්මවල විනිවිද ගිහිල්ලා පඨවි ධාතුවක් පේන්න පටන් ගන්න ඉඩ තියෙනවා. මොකද ඊගාවට දෙන ගොරෝසු දේ. තවත් ඉවර නෑ භාවනාව. තවත් හොඳට වායෝ පොට්ටබ්බ ධාතුවේ නැත්නම් වායෝ ගරු ලකුණ දැක දැක තෙරපෙන ගතිය දැක දැක පඨවි ධාතුවේ පෙන්වන්න තියෙන බරකම, ගොරෝසුකම, සාදකම දැක දැක යෝගාවචරය තවදුරටත් මේක පුහුණු කරනකොට මේ තුල උණුසුම් ගතිත් කියනවා, තේජෝ ධාතුවේ ගරු ලක්ෂණත් කියනවා, ඊගාවට වැగిරෙන සුළු භාවය කියන නැත්නම් ආබන්ධන ලක්ෂණය කියන බැඳින සුළු භාවය වැగిරෙන සුළු භාවය කියන ආපෝ ධාතුවක් තියෙනවා කියලා ගොරෝසු තැනින් ප්‍රකට තැනින් පටන් ගත්තට අවසාන දක්වාම පිළිසිඳනවා ආනන්ද අල්ලනකොට අපි කියනවා ඔළුවේ මල්ලන්න ඕනේ. ආනන්ද ආයව අවල්පත ගත්තොත් ඒ ආනන්ද ඇලිලා කියනවා. ඒ වගේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් වායෝ ධාතුව ප්‍රකටයි. ඒ ප්‍රකට තැනින්ම අල්ලගත්තට එතනින් අත්‍තර කරන්න නරකයි. සතියට අහුණාට පස්සේ ආත්පසම වායෝ ගරු කොටස් ලහු කොටස් පඨවි ධාතුවේ ගරු කොටස් ලහු කොටස් තේජෝ ධාතුවේ ගරු කොටස් ලව් කොටස් ආපෝ ධාතුවේ ගරු කොටස් ලව් කොටස් මේකෙන් අන්තිමටම අල්ලන්න අමාරු සියුම්ම කොටස තමයි මේ ආපෝ ධාතුව වැగిරෙන සුළු බව මේ සියල්ලක්ම අල්ලගන්න පටන් ගත්තට පස්සේ අන්න යාට ඒ යෝගාවතර හිතා ගන්න පුළුවන් දැන් කායानुපස්සනාවේ සතර මහා භූත කොටස් ආબોධය කියනවා මේ සතර මහා භූත කොටස් වල හැවණලි විදිහට උපාදා රූපය නානා ප්‍රතිචිත පෙන්වන්න පටන් අරගන්නවා. මේ අවස්ථාවට එනකොට යෝගාවචරය එන එන එන එන අරමුණක් මත සතිය පිහිටීම දක්ෂ වෙන නිසා විස්තර කොච්චර දෝ දකින්න එක පින්වීමක් ඇති වෙනවා. නැත්නම් එක හැකිලීමක් ඇති වෙනවා. මේ නිසාම හිත අරමේ යම් තා කිඳා වහිනවද කියනවනම් පිටින් සද්දයක් ඇහුනට රූපයක් ආවට ගඳක් වදුනට හිත හෙල්ලෙන්නේ. අකුණක් විදුලියක් හිටුවත් යෝගාචරගේ හිත පවතින පිළිවිද. මෙතෙන්ට එනකන් නම් භාවනාව දුෂ්කරයි. මෙතෙන්ට එනකන් නම් භාවනාව බොහොම අමිහිරි කරා. කිසිම රසයක් නැති දෙයක්. නමුත් මෙතෙන් ගියාට පස්සේ නම් ඔන්න යෝගාවචරයට අන්නපත්තුපත්තානේ සතියෙන් නිපන්දේ වැටෙන්න පටන් අර ගන්නවා. මූණට මූණ දාලා තියාගත්තා වගේ ආරම්භ කරනවා. ලස්සන වෙන්න කැමැති අංගනාව ඒ කණ්ණායයක් තමයි ඉස්සරහා තියාගෙන තමන්ගේ මූණ ඒ දෙස දිස දිකටම බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට ඒකේ තියෙන ලාපකලල් හොඳ පිළිච්ච දැන් පිළියංකල යුත්තේ හොඳට පේන. අන්න ඒ වගේ තමයි අරමුණ දිගටම පිම්බෙන වාරයක් පාසේ තාන ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලෙන් ඒක දිහාම බලනකොට මුන්නු මත්තු පිටම ඇත්තා වූ වායෝ තෙරපෙන ගතිය හරි වැටහෙයි. තව බලනකොට තද ගති, පෙරෙක් ගති, බුරුල් ගති පටවි ධාතුව වැටහෙයි. මේ දිගට බලනකොට මේකල උණුසුම් සිදුවීම් ගති හොල්මන් කරන හැටි වැටහෙයි. තව බලන්න මේක වැగిරෙන ගති, බඳින ගති, ආවන්දන ලක්ෂණ වශයෙන් මේ සියල්ලම වැටෙනකොට යෝගාවචරය ඉන්නේ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ යෝගයේ. ඒ ලක්ෂණ තුල යෝගාවචරයට ඉච්ඡී භාවයක් එහෙම හොයන්න ලැබෙන්නේ නැහැ. පුරුෂ භාවයක් දකින්න හම් වෙන්නේ නැහැ. මේ ලක්ෂණ හොඳේ කියලා එකක් ඇත්තෙත් නැහැ. නරකයි කියලා දෙයක් ඇත්තෙත් නැහැ. මට මේක වේවා කියන හැඟීමක් ඇත්තෙත් නැහැ. මට මේක නොවේවා කියන හැඟීමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා යෝගාවචරය හරියට පිරිසිදු හුදු ධර්මතාවයට මූල දීගෙන ඉන්න මේ මොහොතේ කිසිම ක්ලේශයක් නැහැ. සම්පූර්ණ ආරක්ෂාව යෝගාචර සැලකෙනවා. මේ ආරක්ෂාව නිසාම කවදාකවත් නොවිතු විදිහට නිදහසක් වැටෙනවා. අනන්ත ලෝකේ තියෙනවා මේ නිදහස් සටක්. ව්‍යාපාර උද්ඝෝෂණේ පෙළපහල. නමුත් මේ උද්ඝෝෂණ පෙළපහල නිසා වෙන්නේ මොකද්ද? Taman ඉන්නේ කොතනද කරන්නේ මොකද්ද කියන මේ සතියත් ගිලිහිලා සති සම්මෝසාවට වැටෙන නිසා සාද්ද බන්ධනයකට අහු වෙනවා. රාග රැජිනියකේ කාම දේනුවකගේ මහා අධිරාජයේ වහල්ලු බවට පත් වෙනවා. දාසිය බවට පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ වැඩ පිළිවිල කිසිම පෙළපාලියක් නැහැ. කිසිම සටන් පාඩ කියමනක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මෙතවා කල් කියපු සටන් පාඩ නතර කරලා මතුවෙන ආරමුණ ධානීසුනින්දී බලන්නේ. ඉන්නකොට ඉන්නකොට තමන්ට අවශ්‍ය කරන නිදහසේ මූලික බීජය. එතන තරපත්. නමුත් යෝගාවචරයට හීනෙන් ගෑවු රසඳුරක රසයක් වාගේ මේක වැටෙන්නේ එක ක්ෂණයකට. ඊගා ක්ෂණයේදී සතිය නැති වුණොත් මේ රසය නැතුව යනවා. නමුත් දැන් යෝගාවචරයට කලින් හිටපු තත්ත්වෙදී පියවරක් ඉදිරියෙන් ඒ මොකද දැන් දන්නවා මෙන්න මේකයි සතිය මෙන්න මේකයි පච්චපට්ඨානක වශයෙන්. ඒ නිසා යෝගාවචරය මෙතෙන්ද ගියාට පස්සේ අමුතු විදිහේ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒ යෝගාවචරය වෙන කෙනෙක් ඇවිල්ලා ඔය භාවනාව කරන්න එපා ඔය තැන හොඳ නෑ ඔය ගුරුවරයා හොඳ නෑ ඕකෙන් ප්‍රයෝජනයක් නෑ ගොවිතනම් පතක් කරගෙන ඉන්නේ කොහොඳ නැද්ද වශයෙන් කොන විදිහට පස්සලන්න හැදුවොත් අර වාසේ දැකපු කෙනා ඒ දිගේ යන ගතියක්. ඒ මොකද Taman තුලින්ම ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසා. මේ නිසාම යෝගාවචරයට මේ පිට ඇත්තා වූ තව ගැඹුරෙන් ඇත්තා වූ උතුම් ප්‍රණීත සැප විඳ ගැනීම කුසල ඡන්දය පහළ වෙනවා. පහළ වීම නිසා කලින් ආපු සාමාන්‍ය දුෂ්කරතා බැඳ ගන්නවා විඳ ගන්නවා විතරක් නෙවෙයි ඊට වැඩි දුෂ්කරතාවයක් ආවත් මහ වීරත්වයක් ඉපදෙනවා. මේ නිසා යෝගාවචර වෙනදා අත්මදකපු පැත්තකින් සතිය අත්දකින්න. ඉස්සරහට ඉස්සරහට සිතින් කැදීල් කරන කොට සතිය පිටනවා. අතපය දිගාරන කොට සතිය පිටනවා. ඈත මෑත වගේ කොට සතිය පිටනවා. ආදුම තරමින් කියනවා නම් ඇස්පිල්ලන් ගහන මොහොතත් පාද සතිය පිටේ. පිටං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරංගමාහු කියලා මේ කර්ණීමේක සූත්‍රයේ සඳහන් කරනවා යන්තාකේ යෝගාවචරය ඉඳගෙන ඉන්න අවස්ථාවල් තියෙනවනම් හිටගෙන ඉන්න අවස්ථාවල් තියෙනවනම් ගමන් කරන අවස්ථාවල් තියෙනවනම් සැතපී තියෙන අවස්ථාවල් ඉන්නවනම් තද නිින්දේ නැති සෑම වෙලාවකම මේ සතියම මුල් කරගෙන ගත කරන නිසා ඔහුගේ ජීවිතේ භ්‍රම ජීවිතයක් බවට පත් වෙනවා. කිසිම කෙනෙක් එක්ක සංසර්ගයක් නැහැ. අනිත් ක්‍රම තමන් වශයෙන් පවතින ස්වරූපයකට පත් වෙනවා. මෙන්න මේ සතිය තමයි මේ සතිපත්තහනේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද එළඹ තියෙන කාලය ධර්ම දේශනාවල සලකලා බලනකොට කාලය හමාර වෙලාට එක්ක වෙලාවක වැඩිපුරක් ගත වෙලා තියෙනවා. ඒ නිසා අදට ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ සතිපට්ඨානෙ මේට වඩා ඇති විස්තර සහ ගැඹුරු පැති අපි ඊගාව දවසට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගති වඩන යෝගාවචරයට පමණයි තමන්ගේ ගුරුවරයෙක් පිළිබඳව එහෙම නැත්නම් සහතික වශයෙන් මේ අත්දැකීම් මට පළපරෝජනයක් ඇතුව දුරදි කියන්න පුළුවන්ද බැරිද කියන එක තහවුරු වෙන්නේ. ඒ නිසා තමනුත් සතිය වඩන ගම ඉතාමත්ම සතිය අතින් දිනු කරගත්ත ඇත්ත ආශ්‍රය කිරීම කල්යාණ මිත්‍ය ආශ්‍රය අපි පුරුදු කරගන්න. ඒ සඳහා මෙවැනි ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේගේ උපදේශ නිතර ආශ්‍රය කරන්න ඕන. නමුත් ආශ්‍රය කිරීම පවරමදි තමන් වශයෙන් සතිය පිටවන්න උත්සාහ කරන්න. මේ සතිය බොහෝ දේවල් වල මධ්‍යස්ථ කාර්යය වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා සතිය දිනු වෙනකොට සමාධි ප්‍රඥා ධර්ම ඉබේම වැඩෙනවා. මතු මැත්තේ ශ්‍රද්ධාව කුසල ඡන්දේ වීර්ය ආදී ධර්මත් වඩාගෙනම ඉදිරියට ගෙනෙන ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ තුවාක් වෙලා ගෝල ගෞරවයෙන් තැන්පත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයට මේ අත්දැකීමත් එකඟ වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඒ වගේම මූල ධර්ම කොටසත් එකඟ වෙලා තියෙනවා. මේ මූල ධර්ම ඒ වගේම මේ අත්දැකීම් තවදුරටත් සමබර කරලා මිශ්‍ර කර ගනිමින් තම තමන්ගේ මේ වැඩෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා ආදී ඉන්දිය ධර්මත් ඒ වගේම කල්යාණ මිත්‍රෙක් සතුයුතු මූල ධර්ම වඩ වඩාත්ම ප්‍රකට කර ගැනීමෙන් හොඳ හොඳ කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලැබේවා ලැබීමෙන් තමයි බලාපොරොත්තු වෙන්නා වූ මේ සති ධර්මයේ දිනු කිරීමෙන්ම ලබාගත හැකි උත්සාහ වූ චනචන වශයෙන් දැනට අධදකත ඒකාන්ත වශයෙන් සදාකාලික වශයෙන් අත්විඳ ගන්න පුළුවන් ඒ ශාන්ත සුන්දරතාවයට යා ගැනීමට මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. ඉස්සාවතාච අම්මේහි සංඝතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාගතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදත්තා ච භුම්මත්තා දීවානගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච භුම්මත්තා දීවානගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දීවානාගාමහිද්විකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං ඕඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ විශාකන වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ